එතකොට බලන්න දැන් කෙනෙක් වැඩවලින් අයින් වෙලා කතාවෙන් අයින් වුණාට පස්සේ පින්නතුනි හිතගෙන නිඳ යනවා නේද? ඒකේ පුරුදු වෙලා තියෙන එක්ක වැඩ කරන එක්ක කතාව. ඒ දෙකම නැවැත්තුවට පස්සේ මොකද වෙන්නේ? නින්දට බර වෙනවා. එහෙමනම් මෙතන කියන්නේ නොනිදා නිකන් ඉන්න කියලා නෙවෙයි. නොනිදා ප්‍රතිපත්ති පුරන්න කියලා කියන්නේ. ප්‍රතිපත්ති පුරනවා කියලා කියන්නේ 아무තු දෙයක් නෙවෙයි. සිහියෙන් ඉන්න කියලායි බුදුරජාණන් වහන්සේ උගන්වන්නේ. එහෙමනම් අපිට කාලයක් නෑ කාලයක් නෑ කියලා අපි කියනවා අපි අපි හිතමු රෑ 10ට නිදා ගන්නවා නම් ඒක රෑ 11 කරගත්තොත් එතන පැයක් ගන්න පුළුවන්. ඊළඟට උදේ 5ට අවදි වෙනවා නම් නැත්නම් උදේ 6ට අවදි වෙනවා නම් උදේ 5ට අවදි වුණොත් එතනක් පැයක් හදා ගන්න පුළුවන් භාවනාවට. එහෙමනම් පින්නතුනි නින්දක ඇබ්බැහි වුණොත් හරියට දැන් බල්ලෝ ඌරෝ ඔය නොයෙක් සත්තු නිදාගමන නිදාගමන කාලේ ගත කරන්නේ භවාංග සිත් දෙලක් වැඩ කරන්නේ එහෙමනම් මිනිස්යන් වශයෙන් ඉපදිලා ඔය නින්දට ලොම් වෙලා හිටියොත් සතුටෙන් මැරෙන්න බෑ කියනවා එහෙමනම් පින්වත් හැමදෙනාම හිතට ගන්න ඕනේ සන්තෝෂයෙන් මැරෙන්න නම් නින්ද ටිකක් පාලනය කරගන්න ඕන. ඊළඟට හතරවෙනි කාරණය. ඝන සංගමිකාරාමෝ හෝති. ඒක ටිකක් අපිට නොමුරු දෙයක් වගේ දෙනෙයි. ඝන සංගමිකාවේ කියලා කියන්නේ අර කුරුරු රෑන වගේ කීච බීච කීය එකටම ඉඳ තියෙන කැලැත්ත. තාත්තටයි අම්මටයි දුවටයි පුතාටයි බෑනටයි ගේලිටයි ඊළඟට මොනුබුරු මිලිතිරියන් නෑදෑහිත මිතුරන් එකතු කරගෙන එකටම ඉන්න කියන කැමැත්ත. අපේ අය බොහෝම කැමති උකට. මම මේ කියන්නේ සම්බන්ධතා අඩු කරගන්න කියලා නෙවෙයි. නමුත් මෙතනක් තියෙන මේ ඇබ්බැහිය නම් අඩු කරගන්න ඕන. මොකද පින්නතුනේ අපි කොච්චර පිරිවරාගෙන හිටියත් අවසාන ගමන යන්න වෙන්නේ නම් තමයි. ඕනම දෙයක් එකපාර අතහරින එකද ලේසි ක්‍රමානුකූලව අත්හරින එක ලේසි. ක්‍රමානුකූලව අත්හරින එක ලේසි. එහෙමනම් දැන් ගොඩාක් අයට අපි කිව්වහම විවේක ටිකක් පුරුදු කරගන්න කියලා. දැන් මම දන්නවා ඒ වෙලාවට අතහරින්න කියනවා. එහෙම අතහරින්න පුළුවන්. බෑ. ඒ නිසා පින්නතිනේ ඔය කයේ හයිය තියෙන කාලේ, හිතට හයිය තියෙන කාලේ ටික ටික හුදකලාව හුරු වෙන්න ඕන. මේ ධර්මය අල්ලන කෙනා හරියට අර කංගේනා වගේ අර එක අනක් තියෙන සතෙක් ඉන්නේ අන්න ඒ වගේ ඉන්න ඕන කියනවා. දැන් පසේ බුදුරජාණන් වහන්සේ උපමා කරන්නේ අන්නේ සතාට. එහෙමනම් අපේ පින්නතුල්ලගේ මේක නුහුරුණු පුරුදු දෙයක්. හැබැයි පින්නතුල මේක පුරුදු කරගත්තට පස්සේ ඊට වඩා සැලසිල්ලක් නැහැ. මුදකලාව තරම්. එහෙමනම් මේ හොද කලාව ටිකක් පුරුදු කරගන්න ඕන. අප අපේ අයට මේක නැහැ. දැන් ගෙදර ඔක්කොම කට්ටිය එළියට ගියොත් මොකද කරන්නේ? දෙමින් යන්නේ දුරකථන ළඟ ටෙලිෆෝන් එක ළඟ. ගිහලා යාළුවෙකුට කෝල් එකක් ගන්නවා අනේ ගෙදර කවුරුත් නැහැ. හරි පාළුයි. ඒකයි මම ඔයාලට කතා කරේ කියලා ඉතින් ඔන්න කතාව පැය ගානක්. අර ලැබෙන අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න දන්නේ නැහැ. ඒ නිසා පින්නතොලි මේ ඝන සංගණිකාවෙන් කවුරුත් අයින් වෙන්න පුරුදු වෙන්න ඕනේ. මේවා මේ 100ට 100ක්ම කරන්න කියන නෙවෙයි මම මේ කියන්නේ. ඔය තියෙන ඇබ්බැහිය එකට කඩු කරගන්න ඕන. එහෙනම් කර්ම හතරක් කියුණා. පස්වෙනි කාරණේ සංසග්ගාරාමෝ හෝති. සංසග්ගය කියන එක පිළිබඳව කොටස් පහකට බෙදෙනවා. දර්ශන සංසග්ග, ශ්‍රවණ සංසග්ග, සමුල්ලාභ සංසග්ග, සම්භෝග සංසග්ග, කාය සංසග්ග කියලා. දර්ශන සංසග්ග කියලා කියන්නේ දකින්න තියෙන කැමැත්ත. ඉතින් අපි ප්‍රිය කරන අය අපි දකින්න කැමති තමයි. හැබැයි මොකද ඇබ්බැහි වෙලා තියෙනවනේ ඒක අඩු කරගන්න ඕනේ. ඒ ඉස්සර ඔය ගෝයන්කා භාවනා වැඩසටහනක් තිබුණා. මමත් ඒ භාවනා වැඩසටහන සම්බන්ධ වුණා. පිනසල හරදී මේ භාවනා සෙන්ටරවල හරි නීති තදයි. පොත්පත් බලන්න බෑ, කතා කරන්න බෑ. කෙනෙකුගේ මූණක්වත් බලන්න බෑ. එහෙම තමයි දවස් 10 ගත කරන්න ඕන. ඉතින් එක තාත්තා කෙනෙක් දෙවෙනි දවසේ දැන් භාවනාවෙන් දෙවෙනි දවසේ යනකොට මම දැක්ක මේ තාත්තා හොරෙන් හොරෙන් පොතක් බලනවා. අවුරුදු 65ක විතර මහත් 70ක් විතර ඇති ඉතින්. ඉතින් දැන් මම එතෙන්ට කියලා කිව්වා මහත්මයා ඔය කරන වැඩේ වැරදි. ඔක දැක්කොත් ඔයාලට බැනුම් අහන්නත් වෙන ඔක නවත්තන්න. මගේ දිහා බොහෝම අනුකම්පාවෙන් බලලා මේ මහත්මයා මට කියනවා ස්වාමීන් වහන්සේ පොතක් නෙමෙයි ෆොටෝ පොතක් ඇල්බම් එකක්. දැන් මෙයාට දවස් දෙක යනකොට දරුවෝ මොනපුරෝ දකින්න නැතුව ඉන්න බෑ. අර ඡායාරූප ඇල්බම් එකක් ගෙනල්ලා ඒක බලනවා. ඉතින් මේක අම්මා කෙනෙක් පොඩි අවස්ථාවක් දෙන්නත් පුළුවන්. තාත්තා කෙනෙක්. කොහොම දකින්න කැමැත්තක් තියෙන අයට පින්නතුන් දාලා යන්න පුළුවන්. බෑ. එහෙමනම් අපි වල තියෙන පුරුදු ටික ටික අඩු කර ගන්න ඕනේ. ඒක තමයි දර්ශන සංසංග කියලා කියන්නේ. ශ්‍රවණ සංසංග කියලා කියන්නේ. තමන් ප්‍රිය කරන අයගේ හඬ නිතර නිතර ඇහෙන්න ඕනේ. gederin එළියට කියලා විනාඩි යනකොට ගෙදරින් කෝල් එකක් එනවා. දැන් ගෙදරට ගෙදර හඬ ඇහෙන්න තමන් ඉන්න තැන දැනුවත් කරන එක හොඳයි. හැබැයි නිතර නිතර කතා කරමින් ඒ හඬ හඬ කැමති නම් ඒක බරහනක දෙයක්. ඒක ටිකක් අඩු කරගන්න ඕන. සමුල්ලාප, අල්ලාප, සල්ලාපයේ දෙන්න තියෙන කැමැත්ත. සම්භෝගයේ තමන් ප්‍රිය කරන අය පාවිච්චි කරන දේවල් දීපු දේවල් පාවිච්චි කරන්න තියෙන කැමැත්ත. අන්තිමට පින්නතේ මේවා නවතින්නේ කාය සංසර්ගයෙන් තමයි. ඒ නිසා මේ සංසර්ග වලින් ටික ටික අයින් වෙන්න ඕන. මේ හැම එකකෙම පින්නතරට තේරෙනවා ඇති මේ ධර්මයේ අල්ලන්න අවශ්‍යම දෙයක් තමයි මේ බුද කලාව. දැන් බලන්න සතිපට්ඨාන සූත්‍රය බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න කලින් පූර්ව කෘතියක් හැටියට අපිට වදාළේ මොකක්ද? අරණ්‍යගතෝ වා රුක්ක මූලගතෝ වා ශුන්‍යාගාරගතෝ වා මේ ධර්මය අල්ලන්න නම් කො අරණ්‍යයකට යන්න විවේක ස්ථානයක් ගහක් මුලට යන්න තමන්ගේ නිවසාරි ශුන්‍යාගාරයක් විවේක ස්ථානයක් බවට පත් කරගන්න ගෝසාකාරී පරිසරයක පිළිබඳ යථාර්ථය දකින්න බෑ එහෙමනම් මේ හැම එකකින්ම බුදුරජාණන් වහන්සේ වදාළේ විශේෂයෙන්ම චරිත මහරහතන් වහන්සේ වදාළේ විවේකය පුරුදු කරා. අවසාන කාරණේ මොකක්ද? සන්තෝෂෙන් නැරෙන්න නම් අවසානයේ අපි පුරුදු කරන්න ඕන ප්‍රපංච රාමෝ හෝති. ප්‍රපංච කියලා කියන්නේ පිළිතුරේ ඇත්ත වගේ වෙන ඇත්ත නෙවෙයි. ප්‍රපංච කියලා කියන්නේ සංහා දිට්ඨිමාන කියන මෙන්න මේ කාරණා තුන. දැන් මේ අන්ත බලයි කොහොමද දෙවියනේ තණ්හාව නැති කරන්නේ කියලා. අපි කැමැතිම අපි ප්‍රිය කරන දේනේ ආශාව නේද? ලෝකයේ තියෙන අරුබුදකාරීම වචනේ තමයි මේ තණ්හාව. දැන් මෙතන ඉන්න හැම කෙනෙක්ම ගත්තොත් මේ ජීවිතේ යම්බඳු දුකක් විඳලා තියෙනවා නම් ඒ සෑම දුකක්ම විඳලා තියෙන පිළිතුරු මේ අල්ප නිසා. සංගරාගය නිසා. ඉතින් මේක අතහරිනවා කියන එක ලේසි නෑ මොකද සංගරාගය අපි කැමැත්තෙන් බැඳිලා ඉන්නේ. කැමැත්තෙන් බැඳිලා නැත්නම් මොන කොහොම හරි කරලා අයින් කරන්න පුළුවන්. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ අපි කැමැත්තෙනුයි බැඳිලා ඉන්නේ. එහෙමනම් මෙන්න මේක අයින් කරගන්න තමයි අපි වෑයම් කරන්නේ. එහෙමනම් මේ උත්සාහික තණ්හාව අයින් කරන්න කියලා මෙතන මේ කියන්නේ. පිළිබඳ ඕලාරික තණ්හාව කියලා කියන්නේ සමහර මෝඩ විදිහට බැඳිලා ඉන්නවා. කිසිම කෙනෙක් පින්නතේ දුගතිගාමි වෙන්නේ අවබෝධයෙන් ජීවත් වෙනවා. ඒ හැම ස්වාමීන් වහන්සේ නමක් ඉවත් වෙන්නේ කියලා නේද? මොකක්ද අවබෝධයෙන් ජීවත් වෙනවා කියන්නේ? මොකද සතාගත ධර්මයේ මේ අන්තවාදී ධර්මයක් නෙවෙයි. මේකට කතාද බඳින්න එපා කියලා කුරක් තියෙනවද? නෑ. ගෙවල් හදන්න එපා කියලා කොහෙවත් කියවල නැහැ. යාන වාහන ගන්න එපා, ළමයි හදන්න එපා කියලා මේ ධර්මයේ තුල නැහැ. එහෙනම් කොහොමද අවබෝධයෙන් ජීවත් වෙනවා කියන්නේ? ඉතින් මෙන්න මේකයි. දැන් දැන් බිරිඳයි දරුවෝ. දැන් මේ බිරිඳ හිතන්න ඕනේ මෙහෙම. හැබැයි මේක බෝධාගන කරන්නේ නැහැ. එහෙම වුණොත් එතන අරුමුද. සමහර අම්මලා මේක හඳගෙන ගිහින් ඔබ දරුවන්ට කියනවා ආ දැන් මම ඕගොල්ලොන්ට පින බැඳීම ඉවරයි. දැන් මම ධර්මයත් එක්ක යන්න ඕනේ. දැන් ඕගොල්ලොන්ට මම කිසි ආදරයක් නැහැ. එහෙම කියපු ගමන් අර පුංචි ළමයින්ට ආදරය අවශ්‍ය කාලේ ඒ ළමයි බොම ගියනවා. එහෙම නෙවෙයි ඇඟට නොදැනීම කරන්නේ. බෝධාගන කරන්නේ මෙන්න මෙහෙමයි පින්නතුනේ අවබෝධයෙන් ජීවත් වෙනවා කියන්නේ කාටවත් හානියක් නැහැ. අපි තුන් ස්වාමියා ඉදිරියට ඉන්න ස්වාමියා නැත්නම් පිළිතෙලිනවා මේ මගේ ස්වාමයා. මේ වර්තමාන ජීවිතේ මගේ මහත්තයා. අතීත සංසාරේ මට කොච්චරනම් මහත්තුන් ඉන්නේද? එක්කෙනෙක්වත් දැන් නෑ. කෝටි ප්‍රකෝටි ගණන්ගේ ගණන් කියන්න බෑ අසංඛ්‍ය ගණන් ඉන්නේ. එක්කෙනෙක්වත් නෑ. අනාගතෙත් මම ඉපදුනොත් අනිවාර්යෙන් මහත්තුන්ගේ කිසි අඩුවක් වෙන්නේ නෑ. ඉතින් මේ වර්තමාන මහත්තයා. ඉතින් එයත් එක්ක 아무තු බැඳීමක් නැහැ. ඉතින් බැඳීම තියෙනවා ආදරෙන් සෙනෙහසෙන් ඉන්නවා. ඉතින් නැත්තම් කසාදමදල තරහින් ඉන්න බෑනේ. සෙනෙහවන්තකමකින් ඉන්නවා. නමුත් එතන ලොකු අවබෝධයක් තියෙනවා. ඊළඟට මහත්යක් හිතනවා නම් අනේ මගේ මේ පිළිද අතීත සංසාරේ මට කොච්චර බිරින්දෑවුරු ඉඳලා තියෙනවද? එක්කෙනෙක්වත් නැහැ. රූමක් තයින් නැති දැන් එක්කෙනෙක්ගේ හුලඟක්වත් නැත්තම් මොනම ඡායාවක්වත් මට දැනෙන්නේ නැහැ. එහෙමනම් අනාගතෙත් ඕකම තමයි. ඉතින් වර්තමාන දෙවිදින් දැන් ඉන්න ඕන වරදකට මොනක් දෙන්න පුළුවන්. මොකද යථාර්ථය දන්නවා. අම්මල දරුවෝ හදන කොටත් හිතන්න ඕන එහෙම. අනේ කෝටි ප්‍රකෝටි ගණන් ගංගාවක වැලි කැට ගන්නට මං දරුවෝ හදලා තියෙනවා. ඊටත් වැඩි ඇති. ඉතින් අනාගතෙත් මම ඉපදුනොත් මට දරුවන්ගෙන් අඩුවක් නැහැ මේ වර්තමානයේ මගේ දරුවෝ දෙන්න යුතුයකම් ඉෂ්ට කරනවා. 아무ත බැඳීමක් නැහැ. බැඳීමක් තියෙනවා. හැබැයි ඒක අවබෝධයෙන්.